ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Thank you.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 චිතෝම් තිතෝවා තිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති වෛද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් වෛද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවංපි නෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න තුන්වත්නි මේ අපි කවුරුත් දන්න අපාරිදි මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය පිටින් තියාගෙනයි මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉදිරිපත් කරගන්නේ අද අපි මේ තුන්වෙනි වතාවටත් මේ සූත්‍රයේ තවත් පර්වයක් තවත් පුරුකක් ඉදිරිපත් කරගන්නයි මේ මාතෘකා පාඩේ ලැබුණේ. ඒ ආරම්භක පාලි වාක්මාලාවේ සඳහන් වෙන විදිහට ගුණජවරම් භික්කවේ භික්ඛු නැවතද මහණෙනි තවත් භාවනාවක් කියමි කියලා සර්වඥාන්සේ සතිපට්ඨාන ආනිසංස විස්තර කරලා ඒ සතිපට්ඨාන සද්ධාව ඇති කරලා එයින් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් හතරකට වෙන් කරලා කයෙහි කය ආනුව බැලීම නම් වූ ප්‍රථම සවිස්තර කොටස ආනාපානෙ මුල් කරගෙන විස්තර කරනවා. ඇත්තටම හරියටම සතිපට්ඨාන සූත්‍රය දිගේම යන්න අපි උත්සාහ කරනවා නෙවෙයි අපි උත්සාහ කරන්නේ අපිට ප්‍රයෝජනෙ සලකලා මේ භාවනා වැඩමුළුවකට අවශ්‍ය මූල ධර්ම කොටස් 90 ඒවා ඉස්මතු කරගෙන ඒ අනුව උපදේශ පන්ති ඉදිරිපත් කරගන්නයි හදන්නේ. එනිසා අපි යම් ප්‍රමාණයක හිතේ සන්තෝෂයක් ඇති කරගත්තොත් අපි දැන් ආනාපාන සම්බන්ධ කායන් පස්නා කොටසට සායන වෙලා ආරම්භ වෙනවා කියලා. ඊගාවට සර්වචනාංශේ නැවතද මහණෙනි තවත් මහණෙනි තවත් භාවනා ක්‍රමයක් කියමු කියනකොට කායනුපසනාවට අයිති ආනාපානි පරිබාහිර තව කොටසක් කියන්ටයි මේ මාතෘකා තමයි. ඒකදී පෙන්වන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඒ අර ඉඳගෙන පරියංක භාවනා වශයෙන් ආනාපානිය විස්තර කරලා භාවනාවට ආරම්භයක් ඇති කරලා දීලා ඊගාවට මතක් කරන මේ සතිපට්ඨානයේ තියෙන විචිත්‍රත්වය විවිධත්වයේ පෙන්වමින් යන්නේ යන බව දැනගනි. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානා. Taman එහෙමේ ඉඳගෙන ඉන්න පරියන්කයක් නෙවෙයි ශක්මන හෝ වෙන එහෙමේ යන ගමන් වලදී යන්නේ යයි දැනගන්න. එහෙම නැත්නම් තිතෝ තිතෝ වා තිතෝ මිති පජානා. ඒක දැනග හිතගෙන ඉන්නවා නම් ස්ථාවරව හිතගෙන හිතගෙන ඉන්නවයි දැනගන්න. නිසින්නෝවා නිසින්නෝවා නිසින්නෝ මිහිති පජාන යම් තැනක ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නවයි දැනගන්න සයානෝවා සයානෝ මිහිති පජානාති ඇල වෙලා හොවිනවනම් මම මේ ඇල වෙලා ඉන්නවා නිදාගෙන ඉන්නවා හොවිනවයි කියලා දැනගන්න එතකොට මේ සතිපට්ඨානය පරියන්කේට පමණක් සීමා වෙලා නැහැ අනිකොත් හතර ඉරියව්වටම පාවිච්චි කරන්න පුළුවන් ඒ ආනාපානය ගැන කතා කරනකොට නම් සතිපට්ඨානය අනුව දෙන විස්තරය අනුව ඉඳගෙන පරිහර කරන භාවනාවක්. දැන් මේ කතා කරන්නේ සතිපට්ඨාන. සතිපට්ඨානය අවිජිමින් හිතගෙන ඉඳගෙන නිදාගෙන හතර ඉරියව්වෙම කරන්න පුළුවන්. මේකදී සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ දක්වන තේරවාදයේ දක්වන ප්‍රධාන ලක්ෂණක් තමයි කොම ගොරෝසු තැන ඉඳලා එන්නේ එන්නේ එන්නේ සියුම් තැන දක්වා විතර ඉදිරිපත් කරන එක ඕකම්පල චංචල නුපුණු හික්මීමක් නැති මනසකට සියුම් දේවල් අල්ලන්න බැරි නිසා ගොරෝසු දේවල් වලින් පටන් අරගෙන සියුම් දේවල් වලට යනවා. ඇවිදින ඉරියව්ව කොම ගොරෝසුයි. ඊට වැඩිය සියුම් ටිකක් හිටගෙන ඉඳිනවා. ඊටත් වැඩිය සියුම් ඉඳගෙන ඉරියව්ව අන්තිමම නිවිච්ච දාන්ත දාන්ත ඉරියව තමයි දාගන්නේ. ඉතින් මේ අපේ pāli මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති කියන ඉඳගෙන භාවනාව කියලා ඉවර වෙලා ආයසරයක් පුරුකක් විදිහට තමයි මේ හිතගෙන මේ ඇවිදිමින් හිතගෙන ඉඳගෙන නිදාගෙන කියන මාතෘකා ඉදිරිපත් කරන්නේ. සංස්කෘතික භාෂාවෙන් ඉදිරිපත් කරපු මජ්ක්‍ධිමාගමේ චීනයේ එහෙම නැත්නම් ඔය ජපානයේ වගේ තියෙන රටවල් වල ආනාපානීය නෙවෙයි ඉස්සලම පේනවා. ඉස්සල පෙන්වන්නේ මේ සම්පජාන්‍ය. විදින අවස්ථාවේ සීපත් සතියෙන් ඉඳය හිටගෙන ඉන්නකොට ආය සතියෙන් ඉඳය ඉඳගෙන ඉන්නකොට සතියෙන් ඉඳය ඊගාට නිදාගෙන ඉන්නකොට සතියෙන් ඉඳේ කියලා ඊට පස්සේ පෙන්නනවා ඉස්සරහට යනකොට පස්ස පේනවා ඉකලින් බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගානකොට ආදි වශයෙන් ඔය කියන ප්‍රධාන ඉරියව් හතරේ අනු ඉරියව් සෑම තැනකදීම සත්‍යපත් වීම විස්තර කළ අවසානයේ තමයි ඒකේ ආනාපානී මේ කුළු ගන්නවා. මොකද පාලි අපේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉස්ලාම ආනාපානෙ පෙන්ලා පස්සේ තමයි මේ කියන ගොරෝසු තැනේ හිත සියුම් තැන දක්වා යන අනුපිළිවෙල පෙන්වන්නේ. ඒක පසු කාලයක වෙච්ච දෙයක්. එහෙම නැත්නම් මූලික ස්වරූපේ මොකද්ද කියන එක කොහොම නමුත් මෙහිම දෙවිදියක් තියෙනවා සූත්‍ර දෙකේ. සත්‍පත් මේ pāli භාෂාවෙන් ඉදිරිවෙච්ච සූත්‍රේ සහ සංස්කෘත භාෂාවෙන් ඉදිරිවෙච්ච සූත්‍ර වශයෙන්. ඒක මේ තර්කයෙන් බලනකොට නම් හොඳ වැඩේ තමයි ගොරෝසු තැන ඉල්ල සියුම් තැනට යන්නේක. නමුත් අපි පොතේ අපිට ඉදිරිපත් කරලා තියෙන බොහොම සියුම් ආනාපානයෙන් පටන් අරගෙන ඊට පස්සේ තමයි මේ ඉරියාපත භාවනාව පෙන්නන්නේ. එක එක ඉරියව්වල. ඉතින් මේ අද පටන් ගත්තේ ඒකේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානා. යන්නේ යන බව දැනගන්න. ඉතින් ඒක අපි අද ඉදිරිපත් කර ගන්න හදන්නේ කොහොමද මේ යෝගාවචරයේ සක්මන් භාවනාව අතිපත්තාන භාවනාවක් වශයෙන් කරන්න කියන එක. යන්නේ යන බව දැනගන්න. ඉතින් මේක වැදගත් වෙනවා විශේෂයෙන්ම විපස්සනා පැත්තට හිත යොදන කෙනාට මොකද එහෙම කෙනා බොහෝ විට සාමාන්‍ය ස්වරූපයෙන් කරන කාර්යබහුල ජීවිතයම තමයි ගත කරන්නේ. නමුත් ඒකට සතිය ඉදිරිපත් කිරීමයි කරන්නේ. ඉතින් එහෙම කරන්න යනකොට අර ජීවිතයේ නැත්නම් දවසක පවත්තන ඉරියව්වලදී විෂම බර කතිය ඇති වෙනවා. සමබර නැති අවස්ථාවය. ආනෙම විශේෂයෙන්ම හරි වා කලබල හිත විසිරෙන වැඩවල යෙදිලා ඉදින්දා වැඩවල එක පාර්ථ පරියන්කට ගියාම ওই විෂම බර භාවය සමාධියට කෙලිම බලපාන. අන්න ඒක නොවීම පිණිස ඉදින්දා කාර්ය බවල ජීවිතේ ඉඳලා ශක්මණට ගිහිලා ශක්මණෙන් පරියන්කට අනේක ඒ සමාධිය ක්‍රමික වැඩි වෙන බොහොම උදව් උපකාර කරනවා. ඒක නිසා සක්මන් භාවනාව බොහොම වැදගත් වෙනවා. මේ සක්මන් භාවනාවේදී සම ඉරියව්වක් පවත්තන නිසා කයට ඉදිරියදා ජීවිතයේදී අපේ කය වමකින් වැඩ කරන කෙනාගේ වම් පැත්ත වැඩියෙන් වැඩ කරනවා. දකුණු පැත්ත අඩුයි. දකුණත් කාර්යාගේ දකුණ වැඩියෙන් වැඩ කරන වම ටිකක් අඩුවෙන් වැඩ කරනවා. බැලුවොත් අත් දෙක තියලා කොහොමඩක් වමත් කාර්යාගේ වම වමත ලොකුයි, දකුණත් කාර්යාගේ දකුණ ලොකුයි. මේ තරම් කාලයක් අපි <coughs> වැඩි ප්‍රියායාම කරනකොට වගේ මාස් පිටු වල මේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මේක අවසානයේ විෂම බර භාවවලට හේතු වෙනවා. මේ සක්මනේදී මේ දෙකම සමබර කරලා දීම නිසා යම් ප්‍රමාණයක සුව සේවාවක් සක්මණේදී සිද්ධ වෙනවා. ඒ නිසා සක්මණ බොහෝ වටින භාවනාවක්. ඒ වගේම තමයි මුස්ලිම් ආගමේ සූෆි භාවනාව කියන්නේ. කතෝලික ආගමේ දිව්‍යනාසී ගුණ ගායනා කිරීම භාවනාව. Hindu ආගමේ භාවනා කියන කෙනෙක් අපි බොහොම ප්‍රසිද්ධව දන්න කාරණාවක්. සෑම ආගමකම භාවනා තියෙනවා. කිසිම ආගමක ඒ වුණාට මේ ධර්ම භාවනාව නෑ. ධර්ම භාවනාව පිළියෙලට මේ විදිහට ඉදිරිපත් කළා නෑ. ඒ මොකද සක්මන් භාවනාවේ ආනිසංශ දේශනා කළ චාංකමානිසංශ සූත්‍රයේදී සරුවචනාංශේ මතක් කරනවා සක්මන් භාවනා කරනවා නම් කෙනෙකුට විශේෂ ආනිසංශ පහක් ලැබෙනවා අප්පාබාධෝ හෝති අප්පාතංකෝ ආශිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti අප්පාබාධෝ හෝති චාංකමනාදී චාංකමාද්‍යතිය සමාධි චිරක්කිතිකෝ හෝති අධානකමෝ හෝති පධානකමෝ හෝති අධානකම කියන එකෙන් අදහස් කරන්නේ අධාන මග්ගකින් අදහන දිග්ග ගමනක් දිග පාරක් ඉස්සර සර්වඥන්සේ වැඩ හිටපු කාලේ වාහන අඩුයි පයින් ගමන තමයි කියන්නේ සමහරට වස් කාලේ අවුරුදු 14 එක තැනක ගත කරලා ඉතුරු මාස 8ම කරන්නේ ඇවිදින එක. ඇවිදින්මින් ලෝක සත්‍යාගයේ හිතසෝ පිණිස ධර්ම දේශනා කරන ඇවිදිනවා. එවැනි ගමනකදී පටන් අරගත්තාම 500ක් විතර ආපහු එනකොට කීනේ කිතුරුලා ඉඳි කියන්න බෑ. මොකද මාර්ගයේ තරම්ම අනිශ්චිතයි. දුෂ්කරතා බහුලයි. බොහෝ කලාතුරකින් කියන තමයි පටන් ගත්ත ගමන ඉවර කරන්නේ. ඉතින් ඒ ඉවර කරන්න නම් ලොකු ඉවසීමේ දැරීමේ ශක්තියක් ඕන. උෂ්ණ සීතල ඉවසන්න ඕනේ. බඩගිනිව සම්ඩ ඕනේ. අප නැති රළු ආකර ආසන ඉවසන්න ඕනේ. අනිවන කෙනෙකුට තමයි අවසානයේ දක්වම යන්න පුළුවන්. එහෙම නැති කෙනා අතරමඟදී හම්බෙන මාර්ග බාධක නිසා බොහෝ විට ආපහු හැරිලා එනවා නැත්නම් මගදීම ජීවිත කැරවෙනවා. අනිව ඉවර කරන්න නම් සරුවචන සඳහන් කරන සත්‍ය භාවනාව කළා කියන්නේ. නිසා සරුවචන වහන්සේ එදිනදා වැඩ කටයුතු කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන පුදුමාකාර මේ සොයා බලන ගතිය. අවුරුදු 20ක් විතර ඒක දිගට කරලා තියෙනවා. ඉතින් සර්වචන්දේ කවදාකවත් ආනන්ද ස්වාමීන් වහන්සේට මම තාවසුත්තික මේක කරනවා හෙට මම අහවල් තැන යනවා කියලා කිසිසේත්ම බැඳීමක් නැහැ. හිතපු ගමන් හිතපු දේවල් සිද්ධ වෙනවා. නමුත් ආනන්ද ස්වාමීන් දන්නවා සර්වචනාසේදී බලලා සර්වචන්දේ හැසිරීමෙන් මොකද වෙන්නේ මේ අටුවා යම් කිස්තන සම්සම් වල සඳහන් කරනවා සර්වජන් වහන්සේ දීර්ඝ පයින් ගමනකට සූදානම් වෙනවා නම් ඊට දවස් දෙකකට විතර ඉඳලා වෙනකට වැඩිය දාන පිටවල් දෙකක් විතර වැඩි කර ගන්න ගතිය. සක්මන වැඩි කරන ගතිය. දැන් කාලේ නම් විටමින් B පෙත්තක් ගන්නවා. ඇක්ලමටයිසේෂන් අලුත් පරිසර වලට අලුත් කාලගුණ වලට යන්න අපි කරන්නේ විටමින් B C දෙක අර ගන්නවා ඇඟ හදා ගන්න. අන්න ඒක තමයි සර්වඥාන්තික විටමින් B ඕක තමයි. පැටිපුරපත් පිටක් පලඳනවා සක්මන් කරනවා. ස්වාමී ඇඟ ඕන තැනකට ගැළපෙන තාලට හදාගන්න. ඉතින් ආනන්ද සාංශේ ඒකට කට්ටියට කතා කරලා කියනවා හිතන්න බලාපොරොත්තු වෙන්න එපා ජේතවනාරාමදී සර්වඥාන්සේ ගමනක් යන්න හදන්නේ කොහෙද දන්නේ කැමති කෙනෙක් පිටිපස්සටලා හිටපල්ලා. ඒකෝර සර්වඥාන්සේ එක්කම චාරිකාවේ වඩින්න පුළුවන්. ඒ අත්තන්නත් මේ පණිවිඩයක් ඔක්කොමලා එන ටිකක් වැඩිපුර සක්මන් කරලා ලෑස්ති කරගන්න. ඒක පදම් කරගන්න ඕනේ. ඒ නිසා මේ දීර්ඝ ගමනකට අත්‍යවශ්‍යයි ගමන කෙලවර කරන්න අත්‍යවශ්‍යයි සක්මණේ සාප්මේ යන ආධ්‍යාත්මික ගමනත් කෙලවරක් දකින්න ඕනේ නම් අතරමඟ නතර වෙන්න ඕනේ නැත්නම් මගදී මැරෙන්න ඕනේ නැත්නම් සක්මණ තියෙනවා. නොතිබුණොත් අපි හිතන තැනට ය아가න්න හම්බ වෙන්නේ අතරමඟදී নানা ආකාර බාධක ධර්ම එනවා. අන්නේ බාධක ධර්ම එනකොට පරියංග කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවට අපිට පුළුවන් සක්මණේ අඩුව පුරවගෙන එන හොඳම අවස්ථාවේදී ආය පරියන්කට ගිහිල්ලා ආය සති සමාධිය වල දියුණු කරන යන්න. නිසා දීර්ඝ ගමනක් යන සූදානම් වෙන කෙනාගේ ලකුණක් තමයි සක්මන් භාවනාව. ඒ වගේම අපිත් අල්ලලා තියෙන බොහොම දීර්ඝ ගමනක්. නැත්නම් යම් තියෙන සංසාර ගමන කඩලා මේ සංසාරයෙන් ගොඩ වෙන්න යන ගමන මොන බාධක අරකයි මේකයි කියලා කෙලවරක් නෑ. අනන්ත අප්‍රමාණ බාධක තියෙනවා. අන්න ඒකට හොඳම උත්තරේ හපින එක තමයි මේ සක්මන් භාවනාව. කියන ප්‍රධානකමෝ කියලා කියනවා. ප්‍රධාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් සූරකමකින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සූරකම කියලා කියන්නේ පෞද්ගලික හැකියාව. වීරකම කියලා කියන්නේ Taman ඉන්න පරිසරය ඔක්කොමත් නැගිටවාගෙන තමනුත් නැගිටවාගෙන නමක් කියලා ඉදිරියට යන ගතියට කියනවා වීරගතිය කියලා. ඒ ප්‍රධාන වීරිය කියන එක ඔය සූරගති වීරගති නෙවෙයි ඒකට කියන්නේ ධීරගතිය කියලා. ඒ අනුන්ගේ වැඩ කොච්චර කරත් තමන්ගේ වැඩේ පාවා දෙන්නේ නැහැ. දිගටම කරන කියලා අවසානයේ දකින්න ප්‍රධාන වීර්යය කියලා එකක් අවශ්‍යයි. අන්නේ ප්‍රධාන වීර්යය සඳහා ආසන ගන්නාවක් වශයෙන් පෙන්වනවා මේ සක්මන් භාවනාව. එහෙම නැත්නම් අපි එකවරම දුවගෙන යනවා කඩකට දාන විදිහට ගිහිල්ලා ආයෙ වැටෙනවා නැගිට ගන්න බොහොම කල් යනවා ආයෙ ටික කාලයක් දුවනවා ආයෙ නැතනවා ඒක කියන්නේ බෝධිලි මගේ වැඩ පිළිවෙල. ඒක යෝගින්ද කියන්නේ කැමලියන් යෝගිස් කියලා. දුර රැය දවල් නැතුව දවස් දෙක තුනක් භාවනා කරනවා. භාවනා කළා ආය අමතක කරපුවා මාස ගාණකට කරන්න හම්බේ. ඉතින් අර මාස ගාණෙම තැවේ. ඒක දිගට නැහැ. පිළිවෙලක් නැහැ. ආන ඒක වෙනකොට ප්‍රධාන වීර්ය කොර වෙනවා අංශභාග වෙනවා. ඒ දිගට පවත්තන්න නම් <clears throat> ඒ වැඩ කරගෙන ඉඳ ගන්න බැන්න අරුමණ සක්මන් ටිකක් හරි මම කරනවා කිය. ඒ සක්මන් භාවනාදී අර ප්‍රධාන වීර්යට උරු කරනවා. ඊට අල්පා අප්පා බාතු කායික ආබාධ දුරු කරනවා. ඊගාවට <clears throat> අසිතේ පීතේ කායිතේ සායිතේ ධම්මා පරිණාමං ගච්ඡති. කෑ තොක්කන බොන ලෝවින දේවකන සෑම දේවල් හොඳට දිරවන. ඒ වගේම සර්වඥයන් සඳහන් කරනවා සංකමනාග්ගතෝ සමානිච්චිරක්කිතෝ හෝති. සක්මන් භාවනාවේදී ඇති වුණා නම් සමාධියක් ඒක ලේසියෙන් කැඩෙන්නේ. බොහෝ කල් අල්ලන්නේ. පරියංග භාවනා ඉඳගෙන ඉඳලා කන්න සමාධිය පරියන්කේ නැගිටිනකොටම එහෙම වෙනවා. කැඩෙනවා. සක්මණෙන් ගන්න එකේම නෙවෙයි සක්මන් කරලා කෙලින්ම හේම පරියන්කේට ගියොත් පරියන්කේදී පවත්වාගෙන යනවා. ඔන්න ඔය ඉති විශේෂ ආනිසංස පහ මේ සක්මන් භාවනාවේදී සර්වඥාන්සි පෙන්නලා දෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔය භාවනා පන්ති නැත්නම් දැන් කියන විදිහට භාවනා මධ්‍යස්ථානවල ගත කර නැත්නම් එකට එක කියලා මේ සක්මන් භාවනා යොදවනවා. ඒ යොදවනකොට ආනාපාන සතිය භාවනාව කායනුපස්නාව වශයෙන් වඩන්නේ කොහොමද? ඒකට අවශ්‍ය උපදේශ මොනවද? ඒ වාගේ උපදේශ ආශයක් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා සක්මන් භාවනාව ගැන. ඉතින් මේක ප්‍රතිපත්තාන සූත්‍රයේ මේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති කියන දෙකට සම්බන්ධ කරලා තමයි ආචාර්යවරු කියලා දෙන්නේ. සක්මනේ පරියන්කේ තියෙන වෙනස්කම් ටික අපි කලකා බැලුවොත් ඒක අපිට උදව් වෙනවා දෙකේ වෙනස දරගන්න. සක්මනේදී ඇහ කන නාසය දිව කය කියන ඔක්කොගෙම තියෙන ක්‍රියාකාරකම් අතර. ඇස් දෙක වහලා ගන්න. ශබ්ද නැති තැනකට යනවා. නාසයෙන් ගඳ වදින නැති සාමාන්‍ය වාතාවරණයක තැනකට යනවා. කතා කිරීම සහ ආහාර ගැනීම නැතත් කයත් ඒක එහෙමම තමයි. එතකොට සමාධියට බරයි බොහොම සප්පායයි ගන්න පුළුවන්. නමුත් සක්මනේදී එහෙම යන ගමන් ඇස් දෙකත් අරගෙන අනිකුත් ඕන පරිසරයේ තියෙන දේවල් වලට යම් ප්‍රමාණයකට අභියෝග වලට විවුර්ත වෙලා අර ආනාපාන වගේ එකම තැනක නාසිකාග්‍රේ හෝ උඩුතොලේ නෙවෙයි වම් පායේ තිනවට වම් පායේ දකුණු පායේ තිනවට දම් පායේ දකුණු පායේ කියන වෙනස් වෙන අරමුණු මත ඇති කරන් තියෙන සමාධිය. නිසා සමාධිය ගන්න අමාරුයි. ගත්තොත් යාදේ. අල්ලල යනවා. නිසා සක්ම භාවනාව කියලා කියන්නේ ඇවිදිමින් කරන භාවනාව. ගච්ඡන්තෝ වා ගච්ඡාමි පදාන. මොකද ආනාපාන සති භාවනා කරනකොට ඉගෙන ගත්තා. ඒක පාට ඉඳගත්ත ගමන් අපි කෙලින්ම ආනාපානෙට හිත දාන්න නැතුව ඉන්නා වූ ඉරියව්වේ ටික වේලාවක් හිත පදියම් කරලා ඒ ඉරියව්වේ හිත තැම්පත් වුණු වේදනා සද්ද හිතිවිලි වල නැතිකම දැක්ිනි අපි උඩුකයට හිත යොදලා ඒයින් අර හැපෙන තැනට හරියට හිත යොදලා එතන හිත තියාගෙන ඒ කියන්නේ හිත තියෙන තැන සාති කරගෙන ආස්වාස ප්‍රස්වාස බලන සක්මන් භාවනාදී අපි කරන්නේ ඉස්ලාම අදිස්ථාන කරගන්නවා මෙන්න මේ ටිකේ තමයි මම සක්මන් කරන්නේ සක්මන් මළුවක් නම් ඉතින් ඇතුළත සක්මන පිට සක්මන වශයෙන් දෙකක් තියෙනවානේ. මේ රටවල වල ඇතුළත සක්මන් දකින්න හම්බ වෙන්නේ අපිට නමුත් කොරිඩෝ එකක්. එහෙම නැත්නම් විතරක අගුවක් වගේ දෙයක් ඇතුළත සක්මන ඉදිරිය බාර ගන්න. පිට සක්මන විදිහට ඔය තනමිල්ලක්. එහෙම නැත්නම් බේව්මන්ට් එකක්. එහෙම නැත්නම් මූදු වැල්ලක්. මොනවා හරි එකක් අපිට වෙලාවෙ හැටියට සක්මනක් කරගන්න පුළුවන්. ඉතින් අපේ ඔය අපවත්ච නායක ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට සක්මන කරු කරපු කෙනෙක්. එයා නිසනවනේ තියෙන සෑම කුටියකටම හරි වියදමක් කරලා ඉන්න ලැබුම්ගේ කුටිය වගේ තුන් හතර ගුණයක් වීදම් කරලා ඇතුළත සක්මන හදලා දින තියෙනවා. පිටත සක්මන හදලා දින. මොකද හේත අවුරුදු අවුරුදු මාස 8ක් විතර වර්ෂාව. ඒ නිසා කලාසුකින් තමයි එළිය සක්මන කරන්නේ. ඇතුළේ සක්මන තමයි ගොඩක් වෙලාට කෙරෙන්නේ. ඉතින් ඒකත් අර සිමෙන්තියේ ආමු සිමෙන්තියේ සපස් නැතුව විදිහක සෞඛ්‍යයට හොඳ නැති නිසා ලනු පැතුරක් කියලා ඒකට තමයි ඉතින් සක්මන් කරන්නේ. අනිත් වගේ සම්මත ඒ සඳහාම වෙන් වෙච්ච එකක් නම් ඒ සක්මනේ කෙලවර ඉඳගෙන සක්මන දිහාට හැරිලා අදිෂ්ඨාන කරනවා මම මේක තමයි සක්මන් කරන්නේ. අදිෂ්ඨාන කළා සක්මන්ට බහින්නේ හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්වට හිතා. පිටිබන්දවන් ගැවුවා වගේ කණුවක් හිටෙවුවා වගේ Taman හිතගෙන ඉන්නවා. සිටිමි. ආනියුදෙට හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්වට හිතියොදලා එතනදී බලනවා මේ හිතගෙන ඉන්න ඉරියව පවත්වා ගන්න බැරි තරම් හිතේ හිතවිලි බහුලද, කය වේදනා බහුලද, ශබ්ද බහුලද කියලා. ඒ වගේ මේ තරම් කරදරයක් නැත්තම් ඉතින් තේරුම් ගන්නවා දැන් ඉතින් මේ ශක්මකට මේ හොඳයි කියලා හොඳයි. ඒ මොකද හිතගෙන ඉන්න ඉරියවට කයට හිත ගන්න පුළුවන්. ඒකෝට මම දැන් මෙතන හිතගෙන. ඊට පස්සේ ඒ ලකුණ දැක්කට පස්සේ කිසිම වෙනසක් කරන්නේ නැතුව සාමාන්‍ය වේගයේ අර සක්මනේ එහාටම මෙහාට යවිදිනවා. විනය කරන්නේත් නැහැ භාවට නම් භාවනාවක් නම් වන්නේත් නැහැ. ඇවිදින ගමන් බලනවා. තමයි මේ සක්මන් කරන මල්ලි සතු සතු ඉන්නවාද? කටු කොහොල් කියනවාද? විෂම තැන් කියනවාද කියලා බලන්න. හරිට අර ලංකාව වගේ කලාතුරකින් ආයතනතරා එන යන ගුවන් තොටුපළක ආයතනතරා කියන්නේ ඉස්සලා මම මේක චෙක් කරනවානේ. කියලා බලනවා මේක වෙන මොනවද කරදර තියෙනවද කියලා. අන්න ඒ වගේ ටිකක් තමන් සක්මන් කරන්න හදන මළුව ගැන සැලකිලිමත් බව එහා කමකට ඇවිදිනවා. ඇවිදින කරත් බලනවා මේ ඇවිදිල්ලේ හිත පවත්වන්න පුළුවන්. පොදුයි. එහෙම පුළුවන් නම් අර විදියට එහාට මෙහා පැත්තට ගිහිල්ලා කෙලවර කරන්ත වෙලා ආයේ පය තියෙන වාරයක් පාසා වමයි, දකුණ, වමයි, දකුණ කියලා ඒ තැබීම අනුව හිත මෙහෙවීමේ කටයුත්ත කරන්න පුළුවන් කියලා බලන්න. හිත මෙහෙවන්න පුළුවන් නම් ඊට පස්සේ යෝගාවචරයට පුළුවන් මෙහෙවන වම මෙහෙවන වෙලාවක වම කියලා මෙනෙහි කරනවා කියලා හිතමු. එතකොට මොනවද මම ඒකේ අත්දකින්නේ? ගොඩනෙක් වාර්තා කරන්නේ මේ පතුල අර පොළව සිප ගන්න අවස්ථාව. পায় බිම වදින වෙලාව. එතකොට හොඳට සිහිබුද්ධිය බැලුවොත් ඒ දකුණනේ මේක වමමයි මෙන්න මේකයි මම අත්දැකීම කිය. පය දිහා බලලා නෙමෙයි දක ගන්න පුළුවන්. ඊට පස්සේ දකුණු වමේ වැඩ ඉවරයි. දකුණ මෙහෙ. දකුණ කියලා මෙනෙහි කළා ඒක අර පොළවේ වදින හැටි දාගන්න. ඒකෙන් ඉතින් තව ඉස්තරහට පියවරක් තියෙනවා. ඒකට වම්. දකුණ. වම්. දකුණ කියලා ටිකින් ටික ටිකින් කියාගෙන යන ගමන් දැන් මේ තබර තමන පියවරේ පොළවේ හැපීම දැක ගන්න පුළුවන් නම් ඒ ලොකු සාර්ථක ආරම්භයක්. ඊට පස්සේ ඒ දකපු තැබීමේ වැඩපිළිවෙල පුරුදු වෙන්න පුරුදු වෙන්න යාවෙන් යාදෙට යාදෙන්න දැනගන්න පුළුවන් සාමාන්‍ය ඔය ආමියකේ මාර්ච් පාස්ට් එක පුරුදු කරනකොට දැඩි දේ දැඩි විදිහට විලුඹ කියන්නේ කියලා කියන්නේ හීල් හීල් කියලා කරා. ඒ වගේ අපි ඇවිදිනකොට විරුම තද කරලා කකුල ඉස්සරහට පැතිරෙන ගතියක් තියෙන්නේ. එහෙනම් කකුල පැතලිව බිම පවතිනවා කියනවාද? එහෙනම් ඇඟිලි පැත්තේ ඉඳලා පල්ලෙහාට එනවාද ආදි වශයෙන් බලනකොට හොඳට තේරුම් ගනි අපි රෑම්ප් එකක නැත්තම් ක්‍රමයෙන් නගීගෙන යන පාරක යනකොට ඉසල ඇඟිලි තියලා පස්සේ විරුමට ගන්න. හැල්මක බහින වෙලාවක විරුම තියලා පස්සේ ඇඟිලි තියනවා. සමබර පොළොව කොයි එකක් වෙන්නද? ආනේක දිහා ඒක අර ඉස්සල්ලා අපි හැපීම පොළවේ পায় පොළව දිප ගැනීම කියන එක පස්සේ විස්තර කරනවා. පිළිබෙ සිට ඉස්සරහට යනවා. ඉස්සරහට පස්සට යනවා. ලකුණු බැඳලා වමට යනවා. වමේ සිට දකුණට යනවා කියලා අර දැකපු මේ හැපීම සවිස්තරව බලනවා. සමහර විටක අර වැල්ල එරාගෙන බහින හැටි තියෙනවා. සම පොළොක් නම් ඒකේ තියෙන පොළවේ තියෙන ඝන ගතියට පය පැතිරීගෙන හිටින හැටි තේරෙනවා. වැල්ලේ නම් පොළොව තදයි, පොළොව බුරුලයි, පය තදයි. සිමෙන්ති පොළොවේ නම් පොළොව තදයි, පය බුරුලයි. එතකොට පය පැතිරලා පොළොව අල්ලගන්න. වැල්ලේ යනකොට වැලිය ඈත් නැත් වෙලා පොළොව බදා, පය බදා ගන්න. ඉතින් මේවා විවිධ විවිධ අත්දැකීම්. කුණුසොම් ගති, සිසිල් ගති, ආනමේ සේරම දැකගනිමි. වමේ දකුණු වෙලස දකින්නවනේ මේ මොන සක්මනේ. සෑයෙන හොඳ අර එන්නේ එන්නේ එන්නේ එකලස වැඩි වෙන්න පටන් ගන්නවා. තාම යෝජන යෝයකාසය භාවනා කරන්නේ <clears throat> වම වශයෙන් දකුණු වශයෙන්. ආනේ භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට මේ තමන තමන පියවරක් පාසා අලුතෙන් අලුතෙන් තොරතුරු ලැබෙමින් මෙනෙහි කරමින් දිගට යනවනම් යෝගාවචරයට අර පරියන්කේදී ගන්නවට වැඩිය ගොරෝසු අරමුණක් නිසා හිතවිලි පිළිබඳව ප්‍රශ්න තියෙන විතර්ක බහුල යෝගාවචරයට පරියන්කේට වැඩිය සාර්ථකත්වයක් වැඩි ආදෙන ගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සම්පත. ඒ විතරක් නෙවෙයි මේ කියත් අපි මාලිත්‍ය කසලේ විතර සක්මනක් කිය අඩි 20 නම් අඩුම ගන්න. අඩි 20ට අඩු වෙච්චාම හැරෙන ළඟ ළඟ වැඩි නිසා හිත වික්ෂිප්ත භාවයට බරයි. අඩි 60ත් 90ත් අතර නම් අන්තිම හොඳයි සක්මන හුත්තම සුකෝභෝගී සක්මනක් තමයි. ඒ වගේ සක්මනව නම් මේ කොනෙන් පටන් ගන්න දිගට යනකොට දිගින් දිගට දිගින් දිගට හැරීම් පෙරලි මොනක්වත් නැ නිසා සමාධිය වැඩි වෙන ගිහිල්ලා සක්මන විනාඩි 30ක් 40ක් විතර ගියාට පස්සේ සාර්ථක නම් මැද හරියේදී යෝගාවචර සමහර විද්දක අත්දකින්න පුළුවන් මන වශයෙන් දක්න වශයෙන් කියනකොට අනන්තවත් හිතවිලි එනවා ඒක හිතවිල්ලක්වත් ඔළුව උසන්නේ තමන්ට වමේ දක්න හිත පාත්තාගෙන යන්න පුළුවන් එතකොට හිතවිලි නිතරම දොරට තට්ටු කර කර ඉන්නවා අමුත් එක්ක ඇවිල්ලා වගේ මේ මං ඇවිල්ලා ඉන්නවා දොර අරින්නකෝ දොර අරින්නකෝ දොර අරින්නකෝ කියලා. ඒ යෝගාචර නිතරම වම දකුණ වම දකුණ කියලා තමන් ගත්ත අරමුණේම පවත්නවා නම් සාමුත්තට ගෙට ඇතුළ වෙන්න හම්බෙන්නේ නැහැ. බැරි වෙලා හරි වම දකුණ බැරි නැත කරලා මේ කවුද ආවේ කියලා බැලුවොත් වහා කකුලක් ඇතුළට දාගන්නවා රාපුවමුට. ඒක දොර වහගන්න විදියකුත් නැහැ. අන්තිමට වම දකුණ පැත්ත කරලා රා පීචිවිලට යට වෙන්න පටන් ගන්නවා. ටික වේලාවක් යනකොට යෝගාවචර තේරෙනවා මේ ආහා කියන නයි උඩක් වේ දාගෙන කනවා කනවා කියලා කියන්නේ තමන්ගේම සතිය දුර්ලභම නිසායි. මොකද ලද්දාකටන් හිතේ හිතවිලි තියෙනවා. තිබුණාට ඒවා ගෙට ගෙවදින්නේ අපේම සතිය දුර්ලභ නිසා. අපේ සතිය මූල කර්මස්ථානයේට එක එල්ලේ යොමු වෙලා තියෙන තාකල් කිසිම හිතවිල්ලකට එන්නේ ඉඩක් නැහැ. ශබ්දයක් අහන්න වෙලාවක් නැහැ. වේදනාවක් විඳින්න වෙලාවක් නැහැ මූල කර්මස්ථාන. ඒ නිසා මම දකුණු වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එయ్యත්තාව මේ හැපෙන එක බල බල ඉන්නවනම් හොඳට තේරෙන්න පටන් ගන්නවා හිතවිලි ඇවිල්ලා එතන එතන ගබ්සා වෙලා යනවා. ඒවට ඔලුව උස ගන්න බැරි වෙනවා. එතකොට යෝගාවචර හරි සතුටක් ඇති වෙනවා වැස්සේ මං ඇවිදිනවා මාව තෙමෙන්නේ නැහැ අර පොකුරු ඇසවා. ඉතිවිලි අනන්තවත් වට කරගන්න. නමුත් වම දකුණ මෙනෙහි කරන එක බලාම ඉන්න තාක්කල් තේරෙනවා ඒ හිතිවිලි වලට රජ වෙන්න දෙන්නේ නැහැ. මේක ලොකු ජයග්‍රහණයක් යෝගාවචරයකට පරියංකයට මෙහෙමම gediya පිටිම පාවිච්චි කරතයි. ඒතර යෝගාවචරය හිති වෙනවා කියන කරන චෝදනාව ඉල්ලාස් කරගන්නවා. හිතිවිලි කොහොමදක් තියෙන්නේ? ඔබ කරදරයක් කරගත්තොත් තමයි එයා අපට කරදර කරන්නේ. ඉතින් ඒක විචිකිච්ඡාවයි තමයි පරියන්කේ නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් පිළිබිඹ හැකලීම වශයෙන් මෙනෙහි කරනවා. ශක්මනේ නම් වම් වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට දවසක් හම් වෙනවා මේ හිතවිලි තිබුණාට හිතවිලි බාධා වෙන්නේ නැහැ. නැත්නම් හිතවිලි නොයවසීවිය හැකි මට්ටමකටපත් වෙන්නේ. මේක හුඟවදෙනෙක් අත්දකින්න ඉස්සලාම පරියන්කේට වැඩි සක්මනේ. ඒ වගේම තමයි අපිට මෙවැනි හොඳ සමාජීක ඕනේ යන කෙලවරට ගිහිලා ඔන්න කෙලවරදී අර වම දකුණ එක හැරෙනකොට වෙනස් වෙනවනේ. වෙනස් වෙච්ච ගමන් ධක්මනේ සමාධිය කඩලා. කඩලා ගිය ගමන් නෑ හිත කුරු සද්ද ඇහෙන්න පටන් ගන්නවා කෙලවරේ. හිතවිලි එන්න පටන් අර ගන්නවා වැඩි. කයේ තියෙන වේදනාව දැනෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ හැරිලා ඉවර වෙලා ආයෙ පටන් ගන්නකොට ඕ ටිකක් සමාධිය දුරවලා. සතිය දුරවලා. හිතවිලි වේදනාව සද්ද බලපෑම් වැඩි. පුණ්‍ය කමක් නැහැ කියලා සක්මන් කරන ගමන් මැදට යනකොට ආයෙ සතිය සමාධිය ටිකක් හයි වෙලා පිටිවිලි ආවට ගණන් ගන්නෑ. ශබ්ද අර්ථයක් නැහැ. වේදනා ගණන් ගන්න නැතුව යන්න පුළුවන් විදිහට ඒක අර බාධක සහ සාධක හොඳට වෙන් කළ දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ සක්මනේදී මේ ඇති කර ගන්නා වූ විවිධ විෂම තත්ත්වයන් අර්ථිතී ඇති කර ගන්නා වූ සත්‍යය සමාධියයි එහෙමම හොල්ලාගෙන කරලා නැතුව. පරියන්කයට ගෙනියන්න පුළුවන් නම් පරියන්කේ බොහෝ විට සාර්ථකත්වය වැඩි. ඊට 30 40 සාර්ථකත්වය වැඩි. මේකට මම සාමාන්‍ය කියන උපමාව තමයි. ඔය මේ පොඩියු දිගි කරවන්න ගත්තාම ඔය නිදන කාමරේට එම ගත්තොත් පොඩි එකා දන්නවා මේ අම්මා මාව නිදි කරලා මොකක් හරි වැඩකට තමයි යන්න හදන කියලා උන් හිතා ගන්නෙම නැහැ. මාට දරු නැතුණා මං දරුවා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ඒක අරගෙන එලිපත්තට ගිහලා කකුල් දෙකේ පුරනනවා කියලා එකක් කරනවා. කකුල් දෙක දිගහැරලා පොඩි එකක් තියලා ඉතින් කකුල් දෙක ඔල්ලා ඔල්ලා ඉන්නකොට අර එළියෙත් බලනවා ඇතුළෙත් බල බල ටික වේලාවක් කරලා එහෙම බබා දොයි කරගත්තා. දොයි කරලා පස්සේ එමීට කකුල් දෙක ඈත් කරපුවම බබා එහෙමම පොළොවේ තන්පත්තලා නිඳට වැටෙනවා. ඕනේ නම් උසල ගිහලා ඇද්දේ තිබ්බහම ජී කරදරයක් දුව තමන් වැඩ කරගත්තා. නිසා ඇඳෙන් පටන් අරගත්තොත් පොඩි එක අපිට දෙන්නේ නැහැ ස්පාසුවක්. ඒ නිසා එලිපත්තේ ඒකට ගෙනිලා කකුල් දෙකේ පුන්නලා බුදි කරවලා ඊට පස්සේ ඇඳේ ගිහිල්ලා කියනවා වගේ එකවරම අපි පරියන්ගයට ගියොත් එහෙම බබා අඳනවා වගේ දැනගන්නවා මේ හිත කැමති වෙන්නේ. ඊට පස්සේ කරන සක්මනේදී ලාවට නිදි කරවගන්න. ලාවට සති සමාධිය ඇති කරගන්න. ඇති කරගත්ත සති සමාධිය හොල්ලන්න කරලා නැතුව හේමව ගෙනියනවා පරියන්ගයට. එතකොට පරියන්කේ සාර්ථකත්වය වෙයි. ඉතින් සරුවත්තරසේක දන ආකාරයේ සරුවත්න දේශනාවේ චාංකමන ආදිගතෝ සමාධි චාංකමාදිගතෝ සමාධි සිරක්කිතෝ හෝති. සක්මණේ ඇති වෙන සමාධිය බොහෝ කල් අල්ලනවා කියන බොහෝ විෂමතාවලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක අත්දක ගත්තට පස්සේ තමයි යෝගාචරය ඇත්තටම යෝගාචරයක් වෙන්නේ. දුව දුව පැන පැන කරන සමාධියක් නෙවෙයි සමාධිය නැත්තම් නැති බව දැනගන්නවා යන්නේ නැහැ පරියන්ක. යන්නේ හක්මනට. ඊළඟ ඒකේ මට්ටම එනතේ කවදාකවත් නැහැ පරියන්කේ. මට්ටමකට ආවට පස්සේ පරියන්කේට ගියොත් සාර්ථකත්වෙ වෙයි. අනේ විදිහට අතනවැනි කාරකයක් වශයෙන් සම්බන්ධී කාරකයක් වශයෙන් සක්මන බොහෝම මේ භාවනා ජීවිතයට උදව් කරනවා. ඉතින් ඒක මම මේ වෙලාවේ මතු කරගන්නයි මේ ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති කියන මේ පදය ඉස්සරහින් තියාගන්න. ඉතින් මේක ජීවිතයේ වශයෙන් බලනකොට ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා ඒ විවිධ ජීවිත ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කළා උන්වහන්සේලාගේ නිරීක්ෂණ මේ විදිහට ඉදිරිපත් කරනවා. අපි පුංචි ළමයෙකුට අවුරුදු 10ත් 14ත් අතර වයස වගේ ළමයෙකුට භාවනා කියලා දෙන්න යනවනම් ඒ ළමයට කවදාකවත් පරියන්ක හරියන්නේ නැහැ. මොකද මේ වෙලාවට ඇඟ බොහෝමත්ම ක්‍රියාශීලී. නැත්තම් හරියන්නේ සක්මන් භාවනාව. අම්මලා තාත්තලා සක්මන් කරනවා දකින්නම ඒගොල්ලෝ කැමැති සක්මන් කරනවා. පරියන්කේ ඉන්න බෑ. මොකද ඇඟේ හොඳට වැඩෙන අවස්ථාව ඒ නිසා ඒක තැනක ඉන්න බෑ. කඩි ගායි. ඒක ප්‍රශ්නයක් නෑ සම්පූර්ණල. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරගෙන ඉඳලා මේ භාවනා දිනචරියාව කරගන්න බෑනෝ කොල්ලේඩක් වෙලා නැත්නම් මොකක් හරි ගමනක් කිදිලා නැත්නම් ඔය මොකක් හරි ගෙදර උත්සවයක් කටයුත්තක් තිබිලා ඊට පස්සේ ඔළුව එක අවුල් වෙච්ච තත්ත්වෙක. එතනින් පරියන්කට යන්න බෑ. ඉතින් සක්මණේට ගියොත් ප්‍රතිල් තත්ත්වයට ප්‍රායෝගික උත්තරයක් ලැබෙනවා. ඒසල් ලෙඩක් සනීප වෙලා ආයෙත් භාවනා කරනකොට අනේ මගේ සමාධිය නැහැ සතිය නැහැ කියලා අඳාන්නා ඉන්නවට වැඩිය හදා ගන්න පුළුවන් සක්මනට අයින්න ඕනේ. මම ගොඩාක් විහිසකර වැඩක ඉඳලා දවසක් දිනචරියාවට එනකොට සක්මන වැඩි කරගන්න. වැඩි කරලා පරියන්ක ආදු කරගන්න. ඊට පස්සේ සක්මනේ පරියන්කට යාගෙන යාදෙන වෙලාවට පටන් ගත්තාම කොහොම ලස්සනට මේ දෙක සම්පාත වෙන ගැටයක් තියෙනවා. නිසා මේ ශක්මණේ කියන මේ ආනිසංස හොඳට තේරුම් ගන්න නම් ඉතල පරියන්ක ටිකක් කරලා ඒකේ අසාර්ථක පතත්වල සාර්ථක தত্ত্ব දැනගෙන මට මේක හරියට යෙදුවොත් නම් මේමයි ජීවිතේ වැඩ ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව ඊට පස්සේ සක්මන කෙරුවොත් ඒ සක්මනේ ලැබෙන ආනිසංසය වෙන යෝගාතට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ජීවිතේ ඉඳන් භාවනා කරන්න නැත්තන්ට හරීම ප්‍රෝදනයි. අනිකතන ප්‍රෝජ නැතුව නෙවෙයි ඒ නිසා සක්මන් භාවනාවේ තියෙන මේ ආනිසංස හොඳට සලකා බලන්න. ඒක සලකා බලලා ඒ හතර ඉරියව්වේම භාවනාව. මෙතෙන් තවත් පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ ඉරියාපත සංදි කියන වචනය. ඉරියාපත සංදි කියලා කියන්නේ අවිජින් හිටපු ඉරියව්වෙන් අපි හිටගෙන ඉන්න ඉරියව්වට මාරු වෙන වෙලාව. කන්දිස්ථාන. එතනින් යාම හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඉඳගෙන ඉරියව්වට මාරු වෙන වෙලා. එතනින් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නිදාගන්න ඉරියව්වට යන වෙලා. නිදාගන්න ඉරියව්වෙන් ආයෙ හිටගෙන ඉන්න ඉරියව්වට ආදි වශයෙන් මේ ප්‍රධාන ඉරියව් හතරේ හතර ඉරියව්වේ එකින් එකට මාරු වෙන තැන හරියට ආස්වාද ප්‍රස්වාස දෙක අතරමැද හිදසවා. ගොඩ වෙලාවට අපි මගාරින් නොදැනෙන්නේ. මෙතෙන් තමයි ඇක්සිඩන්ට් වෙන්නේ. ගෝ කනතුරු සිදුවෙන්නේ ඕනෝතනේ. ඒ සාමාන්‍යයෙන් අපි මේ මේ රටවල් වල නම් මාර්ග නීති සුදුවට පහළවන් සාරසවත් තියෙනවා වෙනවා අඩුයි. අපි සාමාන්‍ය ලංකාව වගේ වාතාවරණයක් ගත්තොත් ප්‍රධාන පාරකින්ලා අතු පාරකට හරවන්න යනකොට අපිට කවදාකවත් අර ප්‍රධාන පාරේ වේගයෙන්ම අතුරු පාට හරවන්න හරවන්න ගියොත් අනතුරුයි. වාහනයටත් හොඳ නැහැ. නිසා අපි කරන්නේ ප්‍රධාන පාරේ දැන් අසවල් තනින් හරවන්න තියෙනවා කියලා දන්නවනම් එතනදී අපි කල්ලාතුවම සංඥා කරනවා. පිටිපස්සෙන් ඉස්සරහින් එන අයට දනින් දෙන්නේ මම මේ පැත්තටයි හරවන්නේ. ඒක දකුණු පැත්තට යනවා තමන්ගේ දකුණු අත දානවා වම් අතට යනවා නම් තයන්න අකුර අඳිනවා. අත කරකවලගෙන මම යන්න හැරෙන්නේ වම්ට කියලා. ඒතකොට ඉස්සරහා පස්සේ තියෙන කට්ටිය දැන ගන්නවා දැන් මේ බුද්ධලයා මේ වාහන වේගය අඩු කරලා දිශා මාරු කරන්න හදනවා. ආන්නේ දිශා මාරු කරන්න හදන උනත් ඒ යායුතු සංදිස්ථාන කියලා වාහනේ පුළුවන් තරම් නතරම කරනවා. නතර කරලා යන්න හදන අතුරු මාර්ගයෙන් ඉදිරියට එන වාහන තියෙනවා කියලා බලන්නත් ඕන. පිටිපස්සෙන් එන ආපු වේගයේ වාහන වලට මම එකපාර නතර කරලා වාහන අනුසුරු වෙලා තියෙනවා කියලා සංඥා කරන්නත් ඕනේ කියලා බලලා එහෙම කලබලශීලී අවස්ථාවක දෙන ඔක්කොම යනකම් Taman එක ඉව ගන්න ඕනේ. අතුරු මාර්ගයෙන් එක නමහා පාට දා ගන්නකම් පිටිපස්සෙන් ආපු එකන ආරක්ෂාකාරීව Taman ඉක්මන වෙනකන් ඉඳලා එමේ ඊට අතුරු පාට දාන්න. අතුරු පාට දාන තා මද වේගෙන් දාලා ඊට පස්සේ තමයි අතුරු පාර දිගේ වේග කවන්නේ. ඒක තමයි සංදිස්ථානයකදී දක්ෂ රියදුරෙක් වැඩ කරන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයත් ඉඳගෙන ඉඳලා හිට ගන්න වෙලාවේදී ගාක් වෙලාවට නුරුස්නාසුළු ගතිය ඒ පරියන්කේ එපා වෙලා නැගිටිනවා. නැගිටිනකොට ඊගාවට කරන ඉරියව්ව හෝ මේ නැගිටින ඉරියව් ගැන සලකන්න. මේ සලකන්නේ නැතිවෙච්චාම নানা ආකාර කරදර සිදු කරගන්නවා. සතියටත් කරදර කරගන්නවා, සමාධියටත් කරදර කරනවා, ඉස්සරහින් තියෙන කණ්ණාඩිය පාගනවා. ඔය වගේ දේවල් නිකන් කරනවා. ඉතින් ඒක නොවීම පිට මතක තියාගන්න මේ සංකිට්ඨාන්ති පොඩ්ඩක් සිග්නල් එකක් දාලා නැගිටින්න. ඒක මේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට වෙනදේ සෑම දවසේ කරන සෑම කටයුත්තකදී මතක තියාගන්න ඕනේ. මේ ඉරියව් හතර අතර මාරු කරන අවස්ථාවල් හරි කාශයක් තියෙනවා. අන්න ඒකදී සැලකිලිමත් නැති වුණොත් අපි ඔය මේ ලාහට ගෙබ්බවදිනවා අහිඳිනවා කියලා කතාවක් කියනවා සිංහලේ ලාහ කියන්නේ නිකම් තැටියක් වගේ පිඟානක් වගේ ඔය ගෙම්බ කොච්චර ඇහෙලා ගත්තත් ඒක තිබ්බ ගමන් උපන්නේ අන්තිමට බලන්න පිඟාන හිස් එතන යෝගාචර කොච්චර සටමලා සත්‍යයක් සමාධියක් ගත්තත් පරියන්කේදී නැගිටිනකොට සත්‍යයක් සම්පජඤ්ඤයක් නැත්තම් ආයෙත් අර ටික ඔක්කොම පෙට්‍රෝල් ටිකක් එළියදී බලලා උලන් වැට උලකට පිළිගෙන යනවා එන්නේ සම්දිස්ථානයේ හොඳ සැලකිලි මට්ටම් අරගත්ත සමාධිය සතිය යම් ප්‍රමාණයකට රකින්න පුළුවන්. නිසා ඉරියාපත සංදි පිළිබඳව සැලකිලිමත් වීම හරි ආසල් ප්‍රසාර දෙක අතර තියෙන හිස්තන බලනවා. ගෝ කල්යනා යෝගාවචරට එක් ගන්න. ඉතින් එහෙම ගියාට පස්සේ දැන් අපි ඉඳගෙන ඉන්න ඉරියව ගන්න. අපි ඒකේ ආසල් ප්‍රසාර කරගෙන ඉතින් අර ඒක විශේෂ කර අවස්ථාවට ආවට පස්සේ ඉතින් අපි නැගිටින චේතනාව කටයුතු කරනකොට ඒ නැගිටින වැඩපිළිවෙලේදී අපේ අත අපේ পায় පිට මාස්පිදු පුදුමාකාර වැඩපිළිවෙලකින් ලොකු ක්‍රියාවලියකින් තමයි මේ ඉඳගෙන තියුණු කය හිටගෙන ඉන්න කයක් බවට පත් වෙන්නේ. අනේ ඒකදී අපි ඒ සැලකිලිමත් නොවුනොත් ඉඳගෙන ඉන්නකොට ගත්ත සමාධිය හිට ගන්නකොට නැහැ. සක්මණේ තියෙන සමාධිය පරියන්ගට ගෙනියන්න බෑ. ඒ නිසා මේ ඉරියාපත සංදි පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙනවා. ඒක මේ කියන තැනට වැඩිය බණීදි ගැලපෙන්නේ මේ ඉරියාපත සංදි පිළිබඳ සරුවචනාංශේ පුනස පරම්පික වේබික්කෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියන වගේම ඊ ගාවට පෙන්වන සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක්. ඒකෙදි පෙන්නනවා ඉදිරිය බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගානකොට පාත්‍රය අතර ගන්නකොට පාත්‍රය තියෙනකොට සිවුර වළඳනකොට සිවුර අයින් කරනකොට ආදි වශයෙන් සෑම තැනකදීම කුඩා අණු කුඩා ඉදියාපත අන්නේ වාතර හොඳ හැම තැනකදීම සංදිස්ථානයක් තියෙනවා ඔක්කොම ගැන සැලකිලිමත් වෙනවා නම් යෝගාවචරයට පෙනෙයි අපි එකම දේ කීවතාවක් වරද්ද වරද්ද කරනවා ඡන්ද ඉස්සලා සූදානමක් නැහැ එකපාර කරනවා කන්දිවට තම මතක නැතිව ආයෙ එනවා ආයෙ කරනවා ආදි වශයෙන් පටලැවෙනවා අන්නේම නොවීම පිණිසත් සර්වඥාන්සේගේ දේශනාව අනුව ආචාර්ය මහසලා පෙන්නනවා සම්පජඤ්ඤය පාවිච්චි කරන්නේ කියලා. එතන සම්පජඤ්ඤය කියන වචනයට අලුත් අර්ථයක් තියෙනවා. සම්පජඤ්ඤය කියන්නේ දැන් තමයි ඉන්ද්‍රියෙන්ලා නැගිටින්න හදනවා කියලා දන්නවනම් ඒක සිහියෙන් යුක්තව කරන්ට පෙරවුවක්. මේ සම්පජඤ්ඤ හතරක් අපේ පොත්වල සඳහන් කරනවා. සප්පාය සම්පජාන්නේ සාත්‍යක සම්පජාන්නේ නැ සාත්‍යක සම්පජාන්නේ සප්පාය සම්පජාන්නේ ගෝචර සම්පජාන්නේ අසම්මෝහ සම්පජාන්නේ ඒ මොකද දැන් උන ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට බෑගත වීම නිසා හෝ පුද්ගලික භාවනාවක් මොකක් හරි එපා වීමක් නිසා මොකක් හරි ඉති නැගිටිලි කරනවා ඊට පස්සේ අපි මේකේ නැගිටින්න හිතනා මිසක්කා නැගිටලා ගිහිල්ලා මොන වගේ දෙයකට අපි හිත යොදයිද කියන එක අදාළ නැහැ. අපිට ඕන තියෙන මෙතනින් නැගිටින එක විතරයි. අන්න එහෙම නොකර කල්පනා කරන්න කියනවා මම දැන් නම් අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න නිසා කාය දුච්චර්ත වචී දුච්චර්තවත් නැහැ. අතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාර කෙරෙන්නේ නැහැ ඉඳගෙන ඉන්නකොට. වචී දුච්චර්ත වශයෙන් බොරු කීම් කේලාම් කීම් සත්‍යන පරිසවචන නැහැ. දැන් නැගිටලා ගියාට පස්සේ ඕකවත් රකින්න පුළුවන් වෙයිද? සතිය සමාධිය පැත්තක දිවිච්චාවා. දෙවර කල්පනා කරලා බලුවොත් තේනවා තට්ටම තට්ටම හරි අම්බරි අම්බරි යන එකේ හිතියොත් අඩු ගන්න කයිවාරු ගහිලා නැතර කරගන්න. නැගිටලා ගියොත් නැගිටපු ගමන් මේක බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තා වගේ ඉතින් කච කච කච කච කච කච කච කච කච ඊට කොච්චර වටිනවද අමාරුවෙන් නමුත් සත්‍ය අරමුණේ තියාගන්න බැරි වුණත් මට විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් මේ ඉරියව්වේ අය කාය කාය දුස්සත් වචී දුස්සත් කියන ගොරෝසු අකුසල කර්ම දෙකවත් වෙන්නේ නැණි කියලා සප්පායන මම මෙතන නැගිටලා යන්නේ මට සප්පාය ඉරියව්වකටද මොකේට යයිද කියන එක හිතුවොත් ඒ යෝගාවචරයට හිතියට වැඩිය තව විනාඩියක් දෙකක්වත් ඉන්න පුළුවන් ගැටයක් ඒ නිසා තමයි මෙතන නැගිටලා යන්නේ සැප සති සමාධියට සැප තැනකටද නැත්නම් සති සමාධියට බාධක තැනකටද කියලා කල්පනා කරන්න. ඒක කියන සප්පාය සම්පදය. ඊගාවට සාර්ථක සම්පදෙන්නේ. නැතිලා යන්නේ කියන ලැබෙන අර්ථය මොකක්ද කියලා. අර්ථය හලකලා බලන්න කියන්නේ. Taman මේ ඉඳගෙන ඉන්න නිසා, ඇගේ වේස නිසා ඒකට සම වියාම යාම කීම සිඳ මම පරියන්ගෙන් ඇවිල්ලා සක්මණට යනවනේ අධිකම සතිපත්තාංග වඩනවා සාර්ථකත්වයක් තියෙනවා. අර්ථයක් තියෙනවා. මේ සක්මන් වෙලා පරියන්ක වෙලා ඉවරයි දැන් සක්මන් වෙලාවටයි යන්නේ. නැත්නම් සක්මන් වෙලා ඉවරයි පරියන්ක වෙලාවට යන්නේ කියලා ඊගාට කරන දේ අර්ථය සතිපට්ඨාන තුලින් වැටේ. එහෙම අර්ථයක් නැතුව මේ ඉන්නේක එපා වෙලා නැගිටිනවා.